ලෝකය ලස්සන කරන්නේ අනාගත වගකීම් බහරගන්නේ පුංචි දරුවෝ. දවසින් දවස මොහොතින් මොහොත සමාජය දෙස බලා ඒ ආදර්ශ ජීවිතයට බද්ධ කරගනිමින් දරුවන් හදන්නේ අනාගත ලෝකය. ඒත් මේ දරුවන්ට නිවැරදි ලෝකය විඳින්නට නොලැබුණොත් එහි ප්‍රතිවිපාක දරන්න වෙන්නෙත් සමාජයටමයි. මේ නිසාම තමයි එක්දහස් නම්සය අනුවේ දෙසැම්බර් විසි වනදා ලෝක ළමාදිනයක් ප්‍රකාශයට පත් කරන්නට තීරණයක් ගෙනෙන්නේ. එක්දහස් සමසය දාහතරෙදි වගේම එක්දහස් සමසය තිස් නවේදී ඇතිවුණු ලෝක යුද්ධවලදි වැඩිම හානියක් සිදු වනේ පුංචි දරුවන්ට. දරුවන්ගේ ජීවිත ලක්ෂ ගණනක් විනාශුනා වගේම දරුවන් ලක්ෂ ගණනකට තමන්ගේ මව්පියන් අහිමිුණා. අදටත් එහි වෙනසක් වෙලා නැහැ. මැද පෙරදික කලාපය ඊට හොඳම නිදසුනක්. මේ හේතුව නිසාම එක්දහස් නමසය පනස් නවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමා අයිතිවාසිකම් පිළිබඳ වගන්ති දහයක් ප්‍රකාශයට පත් කලා. එක්දා සමසය හැත්ත නවේදී අන්තර්ජාතික ළමා වර්ෂය හා අයිතිවාසිකම් පද්ධතිය කෙටුම්පත් කිරී මැරබුණු අතර එය අන්තර්ජාතික නීතියක් ලෙස බලාත්මක වන්නේ එක්දහස් සමසය අනුව වර්ෂයේදී. එදා පටන් සෑම වසරකම ඔක්තෝම්බර් පලවනදා ලෝක ළමාදිනය සැමරෙනවා. මෙවර ලෝක ළමාදිනයේ තේමාව වී ඇතේ ළමා මිතුරු පරිසරයක් ලොව බබලන සොඳුරු දෙයක් යන්නයි. දිනයට පමණක් සීමා නොවන දරුවන්ගේ බගකීම් නිසි පරිදි අපේ රට තුළ ක්‍රියාත්මක වේද යන්න අද වන විටත් ගැටලුවක්. මන්ද අදට දින කිහිපයකට ඉහතදීත් අහිංසක දැරියක් මියගේ විකෘති කාමාතුරයන්ගේ පහත් ක්‍රියා හේතුවෙන්. දිනෙන් දින ඉහළ යන ළමා අපයෝජන සිද්ධීන් තුරන් කළ දිනක සත්‍ය ලෝක ළමාදිනය සැමරීමට ලෝ සියලු බැසියන්ට හැකියාව ලැබෙනු ඇති.